දැන් අද මේ මාතෘකා කරගත්තු ගාථාවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් නිකුත් වුණ ආරණ්‍ය වටිනාකම් පෙන්눔 කරන උපදේශාත්මක ප්‍රීති වාක්‍යයක් හැටියට සලකන්න පුළුවන්. මේ ගාථාව දේශනා කරන්න හේතුව හැටියට දැක්වෙන්නේ බුදුරජාන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන පාළු උයන් බිමකට භාවනා කරන්න වැඩම කළ පිණ්ඩපාතික භික්ෂුන් වහන්සේ නමකට පැන නැගුණු ගැටලුවකුයි. උන්වහන්සේ පිණ්ඩපාතෙන් පස්සේ අතහැරලා දාලා තියෙන පාළු යම් බිමකට වැඩම කරලා ගහක් යට භාවනාවේ වැඩ හිටියා, වැඩ වුණා. ඒ අවස්ථාව වෙනුවට ඒ නගරේ ගණිකාවක් නගර සෝබිනී කියලා ඉස්සර කියන්නේ වෛශ්‍යාස්ත්‍රියක් යම්කිසි පුරුෂයෙකුට එක්ක සනිටුහන් කරගෙන අසුවල් තැනට එන්න කියලා බලාගෙන හිටිය අය පුරුෂයා ආවේ නැහැ අතන මෙතන ඇවිදිමින් ඉඳලා අර පාළුවියන් බිමට ඇතුල් වෙලා යන අතරේ දුටුවා මේ සංඝයා වහන්සේ භාවනාවේ වැඩ ඉන්නවා දැකලා මේ පුරුෂයෙක් මොහු පොළඹව ගන්න ඕන කියලා එතෙන්ට ඇවිල්ලා නානාවිද ස්ත්‍රී මායම් පෙන්වන්න අත්පුඩි ගහමින් hina වෙන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේගේ සිටතක් තියෙනවා උන් තමන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන ආරණ්‍ය වලට වැඩම කරන ඒ සංඝයා වහන්සේලා ගැන නිරන්තරයෙන් තමන්ගේ ගන්ධ කුටියේ ඉඳගෙනම නිරීක්ෂණය කරනවා. වෙන එකක් තමයි ධර්ම කතාවල කුතිකුත් සඳහන් වෙනවා මොගලන් මහරහතන් වහන්සේට පවා. ඒ අවස්ථානුකූලව උදව් වුණු බව. දැන් මෙතෙන්දිත් බුදුරජාණන් වහන්සේට මේ පෙනී ගියා මේ ස්ත්‍රී ඇවිල්ලා කරන විකාර ටික දැකලා ගන්ධකුටියේ ඉඳගෙනම ආලෝකයක් යවලා අර සංඝයා වහන්සේ ඉදිරියේ පෙනී හිටලා භික්ෂුව ඒ කාම රාගයෙන් කාම භෝගීන්ට සතුට විඳින්න බැරි විදියේ ස්ථාන විතරාගී උතුමන්ට රමණීයයි කියන අදහස දෙමින් මේ අපි මාතෘකා කර ගාථාව අදාලා කෙටි නමුත් ඊටම වටිනා ගාථාවක් රමණීයානි අරඤ්ඤානි යත් නරමති ජනෝ සාමාන්‍ය ජනයා සතුට නොලබන අන්දමේ ආරණ්‍ය කැලෑවල් රමණීයයි මොකද රමණීය කියන්නේ විතරාගා රමිස්සන්ති නැති කාම ගවේෂිනෝ. විතරාගී උතුමන් එබඳු ඒ ස්ථානවලට ඇලුම උපදව ගන්නවා, ඇලුම් කරනවා. මක් නිසාද? ඔවුන් කාම ගවේෂින් නොවන නිසා. එතකොට මෙන්න මේ ගාථාව අහලා අර ස්වාමින් වහන්සේ ඒ භාවනාවට අනුකූල අන්දමින්ම සිතවිලි පවත්වලා රහත් බවට පැමිණිලා බුදුරජාණන් වහන්සේ දකින්න වැඩම කර බව සඳහන් වෙනවා. ඉතින් මේ පුංචි කථාන්තරය තුලින් අපිට හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ ගාථාව තුලින් ඉදිරිපත් කළ තියෙන අර්ථය ලෝකයේ ඔය විනෝදකාමීන් సౌందర్యවාදීන් හිතන අන්දමේ ඒ අල්මක් නෙවෙයි මෙතන ආරණ්‍ය පිළිබඳව මෙතන බුදුරජාණන් වහන්සේ දක්වන්නේ අර භික්ෂුන් වහන්සේ භාවනාව සඳහා ගියේ ඔය තරුණ තරුණියන් අත්වල බැඳගෙන විනෝද වෙමින් යන විදිහේ ලස්සන උයන් බීමකට නෙවෙයි අතහැර දාපු පාළුවියන් බිමකටයි. නමුත් බලාපොරොත්තු නැති අන්දමින් බලාපොරොත්තු කඩවුණු වැසඟනක් එන්නට ඇවිල්ලා ඒ පටලැවිල්ල ඇති වුණා. ඉතින් නමුත් උන්වහන්සේ යන ධර්මානුකූලව හිත යවලා නිවන් පිළිබඳ ඇල්ම මතු කරගෙන අර ඒ අවස්ථාව ජයගත්තා. මේ කාරණේ ආශ්‍රයෙන් අපට හුඟක් දේවල් හිතන්න තියෙනවා. මේ පළමුවෙන් කියපු වචනය පවා රමණීය කියන වචනේ ඇහෙනකොට මේ බොහෝ දෙනාට අර ඒකේ තියෙන චමත්කාරය නිසා කාව්‍යාත්මක හැඟීම් නිසා ඒ වචනය බුදුරජාණන් වහන්සේ අය යෙදුවේ කියන එක පවා කෙනෙකුට හිතා ගන්න අමාරුයි. දැන් මේ ගාථාන් උදේට පැහැදිලි වෙනවා කාම භෝගීන් ලබන ඒ රතියත් ඇල්මත් විතරාගී උතුමන් එහෙම නැත්නම් යෝගාවචරයන් එහෙම අත්විඳින සුවයත් අතර වෙනස මේ ගාථාන් පෙන්눔 කරනවා. එකම නොවන බව. මේ ගැන යමක් කියන්න සිද්ධ වෙන්නේ මොකද? දැන් ওই ධර්මයේ සඳහන් වෙනවා රති අරති කියලා වචන දෙකක්. ඇතැම් විට රති සහ අභිරති ප්‍රති සහ අනබිරති කියන වචන දෙකක් සඳහන් වෙනවා. මේක තේරුම් කරන්න වෙනවා. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙකුට බුද්ධ ආවාදී හැටියට තියෙන්නේ රතියත් හොඳ නැහැ, අරතියත් හොඳ නැහැ. එතන රතිය කියලා කිව්වේ අන්න කාම රතිය. එතකොට කාම රතිය හොඳ නැහැ. ඒ වගේම අතන අරති කිව්වේ මොකද? අධි කුසල ධර්මයන් පිළිබඳ නොඇල්ම. එතකොට අධි කුසල ධර්මයන් පිළිබඳ ඇල්මයි භික්ෂුවක් තුල තිබිය යුත්තේ. ඒ නොඇල්ම කියලා කියන්නේ අන්න ගිහිගෙට ආසා කිරීම. ඒක හොඳ නැහැ. ඉතින් ඒ අරති කියන අදහසම තමයි ඇතැම් තැන අනබිරති කියලා දක්වන්නේ. දැන් මහණකම එපා වෙලා ගිහි කියන ගැන හිත හිතා ඉන්න ඔය උකටලී වෙච්ච භික්ෂුව ගැන පොත්පත් කියවල කියවෙන්නේ. කොයි වෙලාවෙ ගෙදර යන්නද කියලා හිත හිතා ඉන්නේ. ඒකට කියන්නේ අනබිරති කියලා. මොකද අර අබිරති කියලා කියන උසස් මට්ටමේ ඇල්ම. ඒ කියන්නේ අධිකුසල ධර්මයන් පිළිබඳ බණ භාවනා පිළිබඳව තියෙන ඇල්ම. ඒ අභිරතිය නැතිවීම නිසායි කාමරතියට ඇලිලා යන්නේ. ඔන්න එතකොට මේ දෙක පටලවා ගන්න නරකයි. එතකොට මේ ධර්මානුකූලව බලනකොට රති කියලා එතන සඳහන් වෙන්නේ කාම රතියයි. අනබිරති කියලා කියන්නේ අන්න අර අධිකුසල ධර්මයන් පිළිබඳව මේකත් හොඳ නෑ. එතකොට අබිරති යයි අපි වැඩි දියුණු කරගatiya යුත්තේ. අබිරති. ඉතින් ඔන්න ඔය ඒ අබිරති කියන තැනත් තියෙන්නේ අර රමණීය කියන අදහසම තමයි. ඒ උතුම් මන්දමේ නිවනට ඇල්ම නිබ්බානාබිරති කියලාත් කියනවා. නිවනට ඇල්ම ඒක හොඳයි. රමණීය කියන වචනේ තියුණු පළියට හිතන්න නරකයි මේ හැම එකක්ම සාමාන්‍ය సౌందర్యවාදියාගේ විනෝදකාමියාගේ දෘෂ්ටි කෝණයෙන් මේ ගත යුත්තේ කියලා. ඉතින් ඒ වගේම දැන් අතීතයේ වගේම මේ කාලෙත් අහන්න ලැබෙනවා සමහර විට ඔය ආරණ්‍ය වලට පවා තරුණ තරුණියන් මත්පැන් බෝතල් අරගෙන ගිහිල්ලා රිංගලා විනෝද වෙන බව. අන්න අර ඒ විදිහේ හේකාම රතිය සඳහන් වේ. ඒ ආරණ්‍ය සේනාසන ආදී තියෙන්නේ අන්න අර විවේක සුවය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන කාය විවේක විවේකයේ අවස්ථා තුනක් ධර්මයේ සඳහන් වෙනවා කාය විවේක චිත්ත විවේක උපදි විවේක කියලා කයින් වෙන්වීම කාය විවේකයේ ඉස්සෙල්ලා අවශ්‍ය වෙනවා ඝන සංගණිකාව කියලා කියන සමූහයක් මැද ඉඳීම තුල තමන්ගේ අධ්‍යාත්ම ශක්තිය පිරිහෙනවා බොහෝ විට ඒක නිසා ඉඳ හිටලවත් එයින් වෙන්ම පිරිසගෙන් වෙන්ම අන්න කාය විවේකය. ඊළාට ඒ කාය විවේක උපකාර වෙන්නේ චිත්ත විවේකයේ සඳහා නීවරණ ඉවත් කරලා සිත සමාධිමත් කර ගැනීම. ඒක විවේකයේ තුල නිහඬියාව තුල ලබාගත යුතු දෙයක්. ඒකට ආරණ්‍ය පරිසරයක තියෙන නිහඬියාව ස්වාභාවික පරිසරයකට උපකාර වෙනවා. ඊළඟට උපදි විවේක කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය අතහැරලා ඒ උතුම්ම ඉහළ මාර්ථයෙන් විදර්ශනාත්මකව තමන් ලබන නිර්වාණ විමුක්තියයි. නමුත් මෙන්න මේ කාරණා ගැන වැඩි සැලකිල්ලක් නැති දැන් විනෝදකාමී ඒ අය සමහර විට ආරණ්‍යයකට ඇතුල් වෙන්නේ කැමරාවත් අරගෙන. ඒකට කැමරාවට අහු වෙන්නේ පිපෙන මල මිසක් පරවෙන මල අහු වෙන්නේ නැහැ. විනෝදකාමියාගේ කැමරාවට පරවෙන මල අහු වෙන්නේ නැහැ. පිපෙන මල විතරයි අහු වෙන්නේ. නමුත් ඒ කැලෑවටම කර්මස්ථාන භාවනා කර්මස්ථානයත් අරගෙන ඇතුල් වෙන යෝගාවචරයාගේ කමඨහන් මානසිකාරයට පිපෙන මල පමණක් නෙවෙයි, පරවෙන මල, වැටෙන කොළේ ඒ ඔක්කොම අහුවෙනවා. ඒ වගේම විනෝදකාමියාට රුචි නැහැ. මේ ධර්මයේ ඉගැන්වෙන අනිත්‍ය සංඥාව, අසුභ සංඥාව, පටික්කුල සංඥාව. ඒව බොහොම පිළිකුල්. ඒව අහන්නවත් කැමති නැහැ. නමුත් යෝගාවචරය ඒවට ඇතුල් වෙන්නේ අන්න අර කර්මස්ථාන හිතේ දරාගෙන ඒවා දියුණු කර ගැනීමටයි. අසුභ මානසිකාරය, පටික්කුල පිළිකුල, අනිත්‍ය සංඥා ඉතින් මෙන්න මේ කාරණා අර කියාපු විනෝදකාමීලා පමණක් නෙවෙයි ඊට පිටුපසින් සිටින මේ යුගයේ ඇතනම් సౌందర్యවාදීනුත් මේක වරදල වටහා ගන්නවා. ධර්මයේ විශේෂයෙන්ම තීර තීර නියන්ගේ ගාථා ආදී දකින්න ලැබෙන රමණීය කියන වචනේ වගේම පරිසර වර්ණනා ඕවා අරගෙන සමහර సౌందర్యවාදීන් මේ ධර්මයේ නියම සාරය වන මේක වෛරාග්‍ය දර්ශනයක්. සසරින් මිදීමට උපකාර වන දර්ශනයක්. නමුත් ඒ වෛරාග්‍ය දර්ශනයක් බව අමතක කළා හරියට අර කේක් ගෙඩියක මුදුරක් පලන් අහුලගෙන කන්න වගේ කෑදර දරුවේ අර විදිහේ ගාථාවල තියෙන సౌందర్యාත්මක කොටස් එකතු කරගෙන ඔන්න సౌందర్య රසාස්වාදනය පිළිබඳ සමහර විට නිබන්ධන උපාදි නිබන්ධන බව සකස් කරනවා. නමුත් ඒක තුලින් වෙන්නේ අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නියම සාරය. මොකක් සඳහාද බුදුරජාණන් වහන්සේ මේ ආරණ්‍ය පරිසරය වර්ණනා කළේ? ඒ අතීත යෝගීන් යෝගාවචරයන් වහන්සේලා ඒ ගාථාවල පසුබිම් කරගෙනයි උන්වහන්සේලා අර ස්වාභාවික පරිසරය තුල අනිත්‍යතාව දුටුවා. ගලන ගඟින් වැටෙන කොළයෙන් හැම එකකින් මමක් ඉගෙන ගත්තා. ඒවා වෙන් කරලා ගත්තේ නැහැ. දැන් අර සාමාන්‍ය ලෝකයා තුල තියෙන විපල්ලාස කියලා කියන අනිත්‍ය දේ නිත්‍ය හැටියට සලකන අසුබ දේ සුබ හැටියට සලකන දුක් සහිත දේ සැප හැටියට සලකන අනාත්ම දේ ආත්ම හැටියට සලකන මේ දෘෂ්ටිය නොවේ. ඊට ප්‍රතිවිරුද්ධ ධර්මානුකූල ඒ සංඥාවල් අරගෙනයි ආරණ්‍යයට පිවිසෙන යෝගාවචර. ඒ වගේම සාමාන්‍ය විනෝදකාමියට බය හිතෙන ආරණ්‍ය පරිසරය, ගල් ගුහා, වනසතුන් මැද ජීවිතය අර යෝගාවචරය මෛත්‍රී සිතෙන් ඒ තිරිසනුන් සමග උණු සමග වචනෙන් කතා නොකලත් හිතෙන් ඔවුන් හා එක්ව වනගත ජීවිතය තුළ අමුතු වින්දනයක් අමුතු සුවයක් ලබනවා. ඒක විනෝදකාමයට තේරුම් ගන්න බෑ. කැමරාවට අහු වෙන්නේත් නෑ. ඉතින් ඔන්න ඔය කාරණා අපට මතක් කරන් දෙන්න වෙන්නේ මෙන්න මේ සාර ධර්ම එන්න එන්නම මහෝගේට යට වෙලා යන නිසා. ඉතින් මේ මේවා පිළිබඳව අපට අපේ අවධානය යොමු කරන්න බුද්ධ චරිතයෙන්ම අපට යම් යම් වටිනා කථාන්තර අපට මේ සාහිත්‍ය තුල අන්තර්ගත වෙලා තියෙනවා. හොඳ වටිනා අවස්ථාවක් තමයි බුදුරජාණන් වහන්සේ අලවුනුවර ගවයින් යන මාර්ගයේ තියෙන ඇක්ටේරියා වණයක එක් දවසක් එක හීතල රාත්‍රියක් ගත කළා. එදා උදේ හත්ක කාලවක කියන රාජකුමාරයා ව්‍යායාමයට ඇවිදින අතරේ බුදුරජාණන් වහන්සේ මේ මේ වනයට ඇතුල් වෙලා බුදුරජාණන් වහන්සේ ඇටේරියා කොළ ඇතිරියේ වැඩ ඉන්නවා දැකලා වැඳලා එකක් පස්සකින් ඉඳගෙන අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ වහන්ස සුවසේ සතපුණාද බුදුරජාණන් වහන්සේ කියනවා එසේය කුමාරය මම සුවසේ සතපුණා ලෝකයේ යම් කෙනෙක් සපසේ සයනය කරනව නම් එයාගෙන් කෙනෙක් මම ඔන්න එතකොට මේ මහත්ව කාලයක අහනවා කියනවා ස්වාමීනි මේ හේමන්ත ඍතුවේ රාත්‍රියක් හේමන්ත ඍතුවේත් ඊ타ත්ම දැඩි සීතල පවතින අන්තරට්ටක කියලා කියන හිම වැටෙන කාලය ඒ වගේම මේ භූමිය ගවෙන්ගේ කුර ගැටිලා බොහොම රළුයි ඉඳගෙන ඉන්න කොළ ඇතිරියත් තුනි. ගස්වල කොළත් අඩුයි. භාග්‍යතුන් වහන්සේගේ සිවුරුත් සීතලයි. අවටින් හමන වාතයත් වේරම්භ වාතයත් සිසිය. ඒත් භාග්‍යතුන් වහන්සේ කියනවා කුමාරය මම සුවසේ සයනය කළයි. ලෝකයේ සුවසේ සයන කරන අයගෙන් කෙනෙක් මම කියලා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියන හොඳයි එහෙනම් රාජකුමාරය මම ඔබගෙන් මහන්න. පුළුවන් හැටියට උත්තර දෙන්න කියලා ඔන්න කියනවා. රාජකුමාරය යම්කිසි ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට තියෙනවා ඇතුළත පිටත සුණු පිරියම් කළ කුළුගයක්. කූටාගාරයක්. ලොකු මන්දිරයක් කියලා හිතමු. ඕකේ තියෙනවා කවිච්චියක් වගේ ලොකු පරයන්කයක්. දැන් මේ කාලේ හැටියට කියනවා බිල්ලූද තිරිලි තියෙන දෙපැත්තේ කොට්ට මෙට්ට තියෙන හොඳ සුකෝභෝගී සායනයක් තියෙනවා. ඒ සායනයේ ඉන්නේ මේ රාජකුමාරයා මේ ගරුවපතියා. ඊළඟට පහනකුත් දැල්වෙනවා. අතට පයට ඕනේ හැටියට උපස්ථාන කරන්න භාර්යාවන් හතර දෙනෙකුත් ඉන්නවා. මොකද රාජකුමාරය හිතන්නේ ඒ ගෘහපති හව ගෘහපති පුත්‍රයා සුවසේ නිදා ගන්නවාද? එසේ භාග්‍යතුන් වහන්සේ ලෝකයේ සුවසේ සිඳා ගන්න අයගෙන් කෙනෙක් ඒ. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා. මොකද රාජකුමාරයා හිතන්නේ ඒ කියාපු ගෘහපතියව ගෘහපති පුත්‍රයාට ඇති වෙනවද රාගයෙන් හටගත් කායික මානසික දැවිලි යම් හේතුවක් නිසා දුකසේ සායනය කරන්නට වෙන. එසේ කියලා ඉතින් පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. ඒ ඒ අවස්ථාවේදී. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අන්න ඒ විදිහේ රාග යම් දැවිලි ආදියක් කායික දැවිලි ඇතිවෙනවා නම් එබඳු ඒ දැවිලි තථාගතයන් වහන්සේ තුල ඒවා මුලින් සිඳන ලද. ඒක නිසා තථාගතයන් වහන්සේ සුවසේ සායනය කරනවා. ඒ විදිහට මහනවා අර ගෘහපතියාට හෝ ගෘහපති පුත්‍රයාට ද්වේෂයෙන් නැති විහාගේ කායික මානසික දැවිලි ඇති වෙන්න පුළුවන් නේද? එසේ කිව්වට පස්සේ තථාගතයන් වහන්සේ තුල ඒවා ප්‍රහීනයි. මෝහයෙන් නැති වෙන දැවිලි ඒවත් ප්‍රහීනයි. අන්න එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ උදාන වාක්‍යයක් වශයෙන් ප්‍රකාශ කරන හැමදාම සුවසේ සායනය කරනවායි ඒ තථාගතයන් වහන්සේ. අන්න එතකොට එයින් අපිට හිතා ගන්න පුළුවන් අර ආධ්‍යාත්මික සුවයට පසුබිමක් වුණා පමණයි. බාහිරව බලනකොට කෙනෙකුට තේරුම් ගන්න බෑ. <coughs> ඉතින් ওই විදිහ කථාන්තර ධර්මයේ කොතිකුත් සඳහන් වෙනවා. තවත් ඒ විදිහ එකක් තියෙනවා දැන් භද්දිය කියලා. භද්දිය කියලා කියන්නේ මෙතන භද්දිය ස්වාමීන් වහන්සේ අර ශාක කුමාරයන් 6 දෙනෙක් අනුරුද්ධාදී ශාක කුමාරයන් 6 දෙනෙක් එකවර පැවිදි වුණ අවස්ථාවේ ඒ භද්දිය කියන රාජකුමාරය ඇත්ත වශයෙන්ම රාජකුමාරයන් රජ කෙනෙක්. ශාක්‍ය වංශයේ රජ කෙනෙක්. වෙඳලා ඒක අතෑරලා ගිහිල්ලා පැවිදි වුණේ. නමුත් පැවිදි වෙලා ඉවර වෙලා ආරණ්‍යයට ගියත්, ගහක් මුලකට ගියත්, ශූන්‍යාගාරයකට ගියත් අහෝ සුඛං අහෝ සුඛං කියදයි. අහෝ සුඛං කියලා කියන ඒකේ පාලි වචන වල තේරුම අනේ කොයිතරම් සැපදද? අනේ කොයිතරම් සැපද? මේක අහලා ඒ සංඝයා වහන්සේලා පිරිසක් කල්පනා කළා දැන් මේ භද්දිය ආයස්මතුන් වහන්සේ පැවිද්ද ගැන කලකිරිලා තමන්ගේ රජසුව ගැන හිතලා මේ විදිහට ප්‍රීති ප්‍රකාශ කරනවායි කියලා ඒව ගැන පසුතැවෙනවායි කියලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරා. බුදුරජාණන් වහන්සේ කිව්වන්න ශාස්ත්‍රඥ වහන්සේ කතා කරනවා කියලා මගේ වචනේ ඉන්න කියන්න කියලා. ඔන්න ගෙන්නෙව්වා. ගෙන්නවල අහනවා භද්දිය හාමුදුරුවන්ගෙන්. මොකද බද්දිය මෙහෙම ඇත්තද මේ ආරණ්‍යයකට ගියත් ගස් ගහක් මුලකට ගියත් ශූන්‍යාගාරයකට ගියත් අහෝසුකම් අහෝසුකම් කිය කිය ඉන්නේ එසේ ස්වාමීනි මොකද එහෙම කියන්නේ එතකොට බද්දිය ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මම ඒ රජකම් කරන කාලේ අන්තఃපුරයේ ඇතුළතත් නොයෙකුත් ආරක්ෂා සංවිධාන අන්තఃපුරයේ පිටතත් ආරක්ෂා සංවිධාන නගරයේ ඇතුළතත් ආරක්ෂා සංවිධාන නගරයේ පිටතත් ආරක්ෂා සංවිධාන ජනපදයේ ඇතුළතත් ආරක්ෂා සංවිධාන ජනපදයේ පිටතත් ආරක්ෂා ඉතරත් ආරක්ෂා සංවිධාන තියෙද්දි මම පණ බයේ නිතරම භීතියෙන් සන්ත්‍රාසයෙන් සැකයෙන් කාලය ගෙව්වේ. නමුත් දැන් මම කැලේට වැදිලා කැලේ මේ හරියට මුවපොව්වෙක් වගේ නිෂ්කලංකව ජීවත් වෙනවා විවේකයෙන් සුවයෙන් කිසිදු බයක් නැතුව. අන්න ඒකයි මම මේ අහෝසුකම් කියලා පිළිති වාක්‍යන. අන්න එතකොට එයින් අපිට පේනවා මේ බද්දිය ස්වාමින් වහන්සේ එතන රජසුව ගැන හිතලා නෙවෙයි මේ භාවනාවෙන් ලබාගත්තු ඒ විමුක්ති සුවය ඒ වාත් විඳින්න පරිසරයක් කරගත් අය. යෝවි දෙකොතිකුත් ධර්ම කථාන්තර තියෙනවා. බුදුරජාන් වහන්සේත් බොහෝ අවස්ථාවල් වල සාමාන්‍ය ලෝකයා අරසුකෝ භෝගීත්වයට ඒ විදිහට බොහෝ පහසුවෙන් ඇදිලා යන නිසා ඔය ආරණ්‍ය වාසී ඒ වායේ වටිනාකම අවස්ථානුකූලව අවවාදයෙන් පමණක් නෙවෙයි ආදර්ශණිය උද්දක්වාව දාලා ඒ විදිහ හොඳ අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් වැඩි කල යන්න කලින් වෙච්ච සිද්ධියක් වගේ පේන්නේ උන්වහන්සේ කොසල් රටේ ඉච්ඡානංගල කියන බමුණු ගමේට වැඩම කළ අවස්ථාවේ බමුණුගම කිට්ටුව ඉච්ඡානංගල වන ලැබක සංඝයා වහන්සේලාත් එක්ක වැඩ වාසය කරා. ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේට උපස්ථානයට හිටියේ නාගිත කියලා භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් එදා පසුදා උදෑසන ඒ බ්‍රාහ්මණ ගෘහපතියන්ට අහන්න ලැබෙන බුදුරජාන් වහන්සේ වැඩම කළ බව බුදුරජාන් වහන්සේ පිළිබඳ කීර්තිට ආවේ ඉතිවිසෝ ආදී ඒ ගාථා ඒ අපි දැන් කවුරුත් දන්න ඉතිවිසෝ භගව අරහං සම්මා සම්බුද්ධෝ කියන ඒ පාඨේනුයි ඒ කාලේ බුදු කෙනෙක් පහළ වුණා කියන ඒ ශ්‍රාවිය පැතුරුනේ ඒක අහලා අර බ්‍රාහ්මණ ගුණපත්යන් අපට රහතන් වහන්සේ කෙනෙක් දකින්න ලැබෙන විශාල ලාභයක් කියලා හොඳට ප්‍රණීත ආහාර පාන හිම සකස් කරගෙන ඇවිල්ලා අර වන ලැබලන්ට ඇතුල් වෙන තැන දොරකොටුව ළඟ මහා ගාල ගෝට්ටියක් කෑකෝක ගසමින් ඉන්න ඉන්නවා එතන මේ ආහාරත් අරගෙන බුදුරජාණන් වහන්සේ නාගිත හාමුදුරන්ගේ මොකද නාගිත මේ මේ කවුද මේ කෙවුලන් වගේ මේ කත් කොස්සන් ගහන්නේ මේ හරියට මාළු විකුණන තැන මාළු බෙදා ගන්න බැරුව කෑ ගහන කොයි උලන්වයි කවුද මේ කෑ ගහන්නේ ඔන්න එතකොට නාගේ තාතුන ස්වාමීනි මේ බ්‍රාහ්මණ ගෘහපතියන් මේ හොඳ ප්‍රණීත ආහාර සූදානම් කරගෙන ඇවිල්ලා ඉන්න භාග්‍යතුන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් ඒක ඉවසා වදාරණසේක්වා කියලා ඔන්න එකට බුදුරජාණන් වහන්සේ කියනවා නාගිත මට මේ ඔය ඔය යසස් පරිස්කා පිරිවර මට අවශ්‍ය නැහැ ඒවත් එක මම සම්බන්ධ වෙන්න කැමති නැහැ කියලා නිකන් අර තරවටු විදිය යමක් කිව්වා ආයෙත් මේ නාගිත ස්වාමීන් වහන්සේ ඉලාසින ස්වාමී ඊවසාව ධාරණසේක්වා මේ භාග්‍යතුන් වහන්සේ යණ යන තැන කීති රාවේ නිසා හරියට පිරිස එනවා මේ බ්‍රාහ්මණිය ගෘහපතිය හොඳට දාන පිළියෙල කරගෙන ලැබිලා තිනවා ආයිමත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නාගිත ඔය යස ප්‍රයිස් කාල වලින් මට වැඩක් නෑ යමෙකුට නෙක්ඛම සුවය, පවිවේක සුවය, උපසම සුවය, සම්බෝධි සුවය තියෙනවා නම් ඔය ලාභ සත්කාර සුවය කියලා කියන ඒ අසුචි වගේ සුවයට ඒවට කැමති වෙන්නේ නැත කියලා අනුබුදු රජාණන් වහන්සේ අර නාගිත භික්ෂුන් වහන්සේට අවවාදයක් වශයෙන් ඊළඟට යම් කිසි දේශනාවක් පැවැත්තුවා. ඒකේ කාරණේ මෙන්න මේ විදිහටයි කියවෙන්නේ. නාගිතමට සමහර විට දකින්න ලැබෙනවා ගාමන්ත විහාරයක යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් සමාධියෙන් වැඩ ඉන්නවා. මම කල්පනා කරනවා දැන් මේ භික්ෂුන් වහන්සේ සමාධියෙන් වැඩ හිටියට මොකද වැඩි වෙලා යන්න කලින් එක්ක සාමණේර කෙනෙක් හරි ආරාමිකයෙක් ඇවිල්ලා මේ සමාධිය කඩලා දානවා. ඒ නිසා මම මේ ගාමන්ත විහාරයේ කියන ඒ ඉන්න භික්ෂුන් වහන්සේගේ සමාධිය ගැන මම ඒ විහරණය ගැන මම සතුටටපත් වෙන්නේ නැහැ. ඔන්න ඊළඟට කියනවා නමුත් නාගීත මට සමහර විට ආරණ්‍යයක නිදි කිරමින් ඉන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් දකින්න ලැබෙනවා. මම කල්පනා කරනවා. දැන් මේ භික්ෂුන් වහන්සේ ඔය නිදිමත ඉවත් කරලා දාලා ආරණ්‍ය සංඥාවට හිත යොමු කරලා ඒකත්ව සංඥාවක් ආරණ්‍ය සංඥාව ගැන ගම පිළිබඳව තියෙන නානත්ව සංඥාවක් වනයට ගියාට පස්සේ ඒකත්ව සංඥාව. නානත්වයෙන් හිත මෑත් කළා ආරණ්‍ය සංඥාවට ඒ ඒකත්ව සංඥාවට හිත යොදලා හිත සමාධිමත් කරගනිමි කියලා ඒ ඒ භික්ෂුව ඒ භික්ෂුන් වහන්සේ නිදි කිර කර හිටියත් මම උන්වහන්සේගේ ආරණ්‍ය විහරණය ගැන සතුටු වෙනවා. ඊළඟට තවත් ඊළඟට කියනවා ඒ වගේම නාගිතමට සමහර විට දකින්න ලැබෙනවා ආරණ්‍යක භික්ෂුන් වහන්සේ නමක් ඉඳගෙන ඉන්නවා නමුත් සමාධිමත් නැහැ හිත. ඒත් මම කල්පනා කරනවා දැන් මේ භික්ෂුන් වහන්සේ මේ භික්ෂුව ඒ සමාධිමත් නුණු සිත යථා කාලේ සමාධිමත් කරගෙන ඒ සමාධිය ආරක්ෂා කරගනි. එළම මේ භික්ෂුවගේ ආරණ්‍ය විහාරය ගැන සතුටු වෙනවා. ආරණ්‍ය විහරණය ගැන සතුටු වෙනවා. ඊළඟට තවත් දුරටත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඔන්න මට දකින්න ලැබෙනවා යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් ආරණ්‍යේ සමාධිගතව සිටිනවා. මම කල්පනා කරනවා දැන් මේ සමාධිගත සිත ඇති භික්ෂුන් වහන්සේ ඉක්මනින්ම නිර්වාණ විමුක්තිය ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ ඒ සිත් සකස් ඒවා ආරක්ෂා කරගනිමි කියලා මම මේ භික්ෂුවගේ ආරණ්‍ය විහරණය ගැන සතුටු වෙනවා. ඊළඟට ඔන්න බුද්ධඥාන ප්‍රකාශ කරනවා මට දකින්න ලැබෙනවා ග්‍රාමාන්ත විහරණය කරන භික්ෂුවක් ගාම විහාරි භික්ෂුවක්කට ලාභ සත්කාර සිලෝක ආනිසංස ඕවා ගලාගෙන එනවා. ඒවා ආවහම මේ භික්ෂුන් වහන්සේ අර ආරණ්‍ය වාසය විවේක වාසය ගැන ඒ ඇල්ම නැති කරලා ඒ වාට යට වෙලා ගම් නියම් ගම් රාජධානි වල ගිහිලා වාසයට වාසය කරන්න පටන් ගන්නවා. මම මේ වික්ෂුවට ගේ පිළිබඳ මම සතුටක් ඇති කරගන්නේ නැහැ. නමුත් සමහර විට මට දකින්න ලැබෙනවා ආරණ්‍ය වික්ෂුවකට ලාභ සත්කාර සිලෝකානි සංසකලාගෙන එනවා. උන්වහන්සේවා නිර්පල ඇරලා ඒවට යට වෙන්නේ නැතුව. අර විවේක වාසය ආරණ්‍ය විහරණය ඒ වායේ ටාණුව ජීවිතය කියනවා. මම මේ සතුට වෙන ඒ භික්ෂුවගේ පැවැත්ම තුලින්. ඉතින් මේ ඔක්කොම නාගිත භික්ෂුන් වහන්සේටයි මේ ප්‍රකාශ කරන්නේ. කියලා අන්තිමට බුදුරජාණන් වහන්සේ වාක ප්‍රකාශ කරන වාක්‍ය මහ ප්‍රබලයි. නාගිත කොයි තරම්ද කියතොත් මම දුර චාරිකාවක් වැඩම කරන්න තනියම තනි මග තනියම වැඩම කරන අවස්ථාවේ මට ඉස්සරහත් කවුරුවත් දකින්න ලැබෙන්නේ නැත්නම් පිටිපස්සෙනුත් කවුරුවත් දකින්න ලැබෙන්නේ නැත්නම් මට කොයිතරම් පහසුවද කියතොත් වෙන එකක් තබා මල මුත්‍ර පහ කරන්නත් මට පහසුයි මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා. ඒකට කවුරුවත් ඉස්සරහින්වත් පස්සෙන්වත් පේන්නේ නැති තරම් ඒ ආරණ්‍ය පරිසරයක මම ඉන්න වෙලාවේ මට ඒක ගැනවත් කරදර වෙන්න ඕනේ නැහැ. බොහොම පහසුයි මට ඒ කටයුත්ත. ඒවෙන් පෙන්ණු කරන්න යන විවේක වාසය ඒකේ වටිනාකමයි බුදුරජාණන් වහන්සේ. ඉතින් අපි මේවා තේරුම් ගන්න ඕනේ ශාසනික වටිනාකම් හැටියට. එතකොට ඒ වගේම දැන් ඒ ඡානංගල වනසණ්ඩේ ආශ්‍රයෙන් අපට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන කාරණාව තමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ තමන්ගේ චරිතය ඇතැම් අවස්ථාවල හිටි ගමම්ම වගේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා මහණෙනි මම තුන් මාසයක් විවේකව ඉන්න කැමති. ඒකට කියන්නේ පටිසල්ලාණ කියලා. මේ පටිසල්ලාණ කියන වචනයත් ශාසනීය වටිනාර්ථ වචනා වචනයක්. ඒක බොහෝ දෙනා දන්නේ නැතුව ඇති. පටිසල්ලාණ කියන එක පරිවර්තනය කරන්න ටිකක් අමාරුයි. විවේක වාසයට යාම සමාජයෙන් මුළු ගැන්වීම වගේ දෙයක්. භාවනාව සඳහා මුළු ගැන්වීම වගේ අදහස තියෙන පටිසල්ලාණ. පටිසල්ලීන කියලා කියන්නේ අන්නේ භාවනාව සඳහා වෙනු වෙන්වීමයි හඟවන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මම තුන් මාසයක් පටිසල්ලානව ඉන්න කැමති. පිරිසගෙන් වෙන්ව භාවනාව සඳහා විවිධකේ වාසයට යන්න කැමති. කියලා කොයිතරම්ද කියලා කියනවා මා ළඟට කවුරුවත් දෙන්න එපා පිණ්ඩපාතේ අරගෙන එන භික්ෂුව ඇරෙන්න. පිණ්ඩපාතේ අරගෙන මා ළඟට එන භික්ෂුව ඇරෙන්න කවුරුවත් එන්න එපා තුන් මාසෙට. එහෙමත් බුදුරජාණන් වහන්සේ වාසය කළා තියෙනවා. ඊළඟට තවත් ඊ타මත්ම වටිනා සිද්ධිය මේ පින්නතුන් කොතිකුත් අහලා ඇති. මහා ආශ්චර්යවත් කියනකොට පුදුම හිතෙනවා. උන්වහන්සේ අර කෝසම්බිය කොසඹෑනුවර වික්ෂුන් වහන්සේලා කලහ කරලා පොඩි කාරණයක් ගැන පිල් බෙදිලා බුදුරජාණන් වහන්සේ නොයෙකුත් ජාතක කතා වලින් උපදේශ අවවාද කරලා ඒව පිළිගත්තෙත් නැහැ. අපි අපි කලහ කළා අපි අපේ භාග්‍යතුන් වහන්සේ තමන්ගේ විවේක සුවය බලා ගන්න අපි අපේ හපංකම් පෙන්වන්නම් කියලා වගේ ඒ විදිහටත් වචන පාවිච්චි කරා ඒ සංඝයා වහන්සේලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා ඊළඟට විවේකයෙන්. මම මේ එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ තුල පවා විවේකයට තියෙන ආසාව පෙන්වන කරන විදිහට මම මේ භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකාවන් රාජරාජ මහා මාත්‍යයන් තීර්ථක තීර්ථක ශ්‍රාවකීන් විසින් ඒ ගැවසී ගන මේ පිරිස මැද ගත කරන ජීවිතය මට බොහොම අපහසුයි. බොහොම දුකසේ මම මේ මේ පිරිස වට කරගෙන ජීවත් වෙන්නේ. මම පහසුව විහරණය සඳහා විවේකීව තනිව යන්න ඕන කියලා ආශ්චර්යවත් සිද්ධියක් එතන බුදුරජාණන් වහන්සේ කොසමෑනුවර ඒ තමන්ගේ ආරාම සේනාසනේ උපස්ථායකටවත් කියන්නේ නැතුව පින්ඩපාති කරගෙන ඇවිල්ලා සේනසුන තමන්ම සකස් කරලා තියලා පාත්‍රයත් සිවුරත් අරගෙන පිටත් වෙලා අනුපිළිවෙලින් අර දැන් කවුරුත් අහලා තියෙන පාරිලෙය වණයට වැඩම කළා. සංඝයා වහන්සේලාට කොහොම හිතෙන්නේ නැද්ද? උපස්ථායකටවත් නොදන්න කිසිවෙකුට සංඝයා වහන්සේලටත් නොකියන පාත්‍රයත් සිවුරත් අරගෙන ඒ සෑහෙන දුරක් අනුපිළිවෙලින් වැඩම කරලා පාරිලේ ගමන්ට වැඩම කළා පාරිලේ ගමනේ දැන් කාලේ හැඳින්වෙන භද්දසාල මුල රක්කිත කියන වන වන ලැබෙයි උන්වහන්සේ ගහක් මුල වැඩ වුණා එතකොට ආශ්චර්යවත් සිද්ධිය හැටියට තියෙන්නේ ඒකටම සමගාමීව යන 아무තු සිද්ධියක් කියන පාරිල්ලිය දැන් හඳුන්වන්නේ පාරිල්ලිය යථා කියලා. එක්තරා ඇත් රජෙකුයි. ඒ ඇත් රජාටත් තිරිසනා වුණත් ඇතා කියන සතා අපි කවුරුත් දන්නවා සාමාන්‍ය තිරිසනුන්ට වඩා බොහොම ඥානම ඥානවන්තයි. ඒ ඇතාට ඇතාටත් අර බුදුරජාණන් වහන්සේට ඇති වුණා වගේ හිතවිලි පරම්පරාවක් ඇති වුණා. මා මේ ඇතුන් ඇතිනියන් ඇත් පැටවුන් අස්සේ මේ මේ මහා පිරිසක් මැද ඉන්න එක මහා කරදරයි. මම මං ගහක් කොලක් අනුභව කරන්න කඩාගත්තත් ඇත්පටව වෙලා ඒවා වඩාගෙන කනවා මට ඉතින් අර හරියට පිරිසිදු දලු කන් ලැබෙන්නේ නැහැ. මම වතුරට බැස්සත් ඇත්පට අවුවෙවිලා මඩ කරලා මට හරියට වතුර ටිකක්වත් බොන්නේ නැහැ. වතුර ටික නාලා ගොඩ වෙනකොට ඔන්න ඇතින් යන්නේ නැගේ හැප්පිගෙන යනවා. මේ මහ කරදරයක්. මමත් විවේකයට යන්න ඕන කියලා අන්නේ ඒ වාරිලිය ඇතත් ඒ දහයම් කිසි ධර්මතාවක් තුලින් අර වණයටම ඇතුල් වෙලා බුදුරජාණන් වහන්සේ දැකලා ඒ යථාගේ මයම් කිසි පුණ්‍ය ශක්තියක් නිසා විශාල ශ්‍රද්ධාවක් ඇති කරගෙන මේ පිණුතුන් කොතිකුත් අහලා තියෙන මහ පුදුම අන්දමි. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළ බව උන්වහන්සේ වැඩ සිටි ගහමුල පිරිසුදු කරලා පෑන් ගෙනවිත් දීලා හැඬ හොඬ වලින් ඒ විදිහේ තුන් මාසයක් ඒ යථා උපස්ථාන කළ බව පවා ඒ ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒ අන්නේ විවේක වාසය තිරසන් සතාට පවා අර ජනාකීර්ණ වාසය කිරීම තුල යම් අවස්ථාවක ඇති වුණා පීඩණය පහසු විහරණය කියලා කියන ධර්මයේ පහසු විහරණය කියලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই විවේකයට යාම පිළිබඳ උන්වහන්සේම ප්‍රකාශ කරනවා. මම ආනිසංස දෙකක් දකිමින් ඒ විදිහට පටිසල්ලාණේ වශයෙන් හරි ඒ විවේකයට විවේක වාසයට යනවා. එකක් ditta dhamma sukha vihara. ditta dhamma sukha vihara කියන්නේ dittu දැමීම කියන්නේ මෙලොව මේ ජීවිතයේදීම සුවය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ලබාගත්තු ඒ සමාධි සුවය, ඵල සුවය. හරි ආකාර මිදින්න හොඳ පරිසරය තමයි විවේක පරිසරය. ඒක එකක්. අනිත් ආනිසංශය අනිත් හේතු හැටියට දක්වන්නේ පස්චිම ජනතාවට අනුකම්පාව පිණිස. පස්චිම ජනතාවට අනුකම්පාව පිණිස කියනකොට අපිට නම් හිතෙන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ ගියාම කොච්චර පාඩුද? බුදුරජාණන් වහන්සේ නැති ජේතවනාරාමයක් හිතා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩම කරා කියනකොට ඉතින් එතන කරුණාවකුත් නෑ කියලා හිතෙන්නේ. නමුත් ඇයි පස්චිම ජනතාවට අනුකම්පාව කියලා කිව්වේ? අන්න ශාසනයේ ආදර්ශයක් දුන්නා. පස්චිම ජනතාව කියලා කිව්වේ තමන් වහන්සේගෙන් පසුව ශාසනයට එකතු වෙන සංඝයා වහන්සේ. උන්වහන්සේලාට එතකොට හිතන්න ඉඩ තිව්වා. භාග්‍යතුන් වහන්සේ තවත් කරන්න දෙයක් නැහැ. කළ යුතු හැම දෙයක්ම කරලා තමන් වහන්සේගේ විමුක්තිය සලසාගෙන ඉවරයි. ඒ හැම එකක්ම අසමාතින්ම සම්පූර්ණව භාග්‍යතුන් වහන්සේ පවා අන්න විටින් විට විවේකයට ගියා. තුන් මාසයක් විවේකයට ගියා. ඒ ආදර්ශය එතන අදහස් කරේ. එතකොට ඒ පස්චිම ජනතාවට අනුකම්පාව කියලා කිව්වේ ආදර්ශය. උන්වහන්සේ ආදර්ශයක් දුන්නා ලෝකයාට. ඒකම තමයි මේ පින්දුතුන් කොති බුද්ධාන්නෝ ඒ වගේම මේ ශාසනය හිටියේ දුතංගධාරී මහා කස්සප මහ රහතන් වහන්සේ. ඒ තෙලස් දුතංගම රැක්ක විශේෂයෙන්ම ආරණ්‍ය වාසී ආරණ්‍යක පිණ්ඩපාතික ජීවරික ආදී උග්‍ර ප්‍රතිපත්ති රැකේ උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ විශේෂ ප්‍රසාද දැක්වා ප්‍රශංසා කළා. එහැම එකකින්ම අන්න අර අනාගත ශාසනය ඇති වෙන්න පුළුවන් පරිහානි තත්ත්ව වැළැක්වීමට ආදර්ශයක් වශයෙන්. ඉතින් ඒ විදිහටම අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිත ගැන හිතනකොට අපි මේ ගස් කොළන් වලට ආදරය කරන්න ඕනේ. ගහක් ඉඳන්න ඕනේ. අන්න අර කාරණේ තීපත් කරගෙන අපි කවුරුත් දන්නවා. බුද්ධ බුදුජාණන් වහන්සේගේ චරිතයේ ඒ ශ්‍රේෂ්ඨ සිදුවීම් තුනක්ම සිදු වුණේ. ගහක් යට බව, උත්පත්තිය, සම්බෝධිය, පරිනිර්වාණය. ඒකට මේ ගහක් තුල තියෙනවා ලෝකයාට සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාර වන කාරණා රාශිය. ගහකින් හුඟක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මොකද අර ස්වභාව ධර්මයේ ස්වභාව ධර්මයේ තුල ගහක් ගත කරන ජීවිතය තුළින් අපිට විශාල ආදර්ශ සමූහයක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා තමයි ඔය අතීත ඒ තේර ගාතාවලම සඳහන් වෙනවා තාලපුට ආදී තේරුන් වහන්සේලා විදර්ශනාත්මක කල්පනා කරන කවදානම් ගහක් වගේ වෙම්ද කියලා. මොකද ගස් කොළන් වලට නෑ විඥානයක්. අපිට වඩා බොහොම පාසනවන්තයි කියලා හිතන්න පුළුවන් ගස් කොළන්. කොළ වැටෙනවා අඬන්නේ නෑ. දළු වෙනවා hina වෙන්නේ නැහැ. මල් පිපෙනවා hina වෙන්නේ නැහැ. මල් පර වෙනවා අඬන්නේ නැහැ. එතකොට මේ ගස් කොළන් ස්වභාව ධර්මයක් ස්වභාව පරිසරයත් එක්ක ජීවත් වෙනවා. ඒක තුලින් යෝගාවචරණ හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අනිත්‍යතාව, අනිත්‍යතාව, අනාත්ම ස්වභාවය. ඒ වගේම සෙවණ ගහකින් ලැබෙන සෙවණ. මේ බුද්ධ කාලේ පමණක් නෙවෙයි ඊට කලින් පවා යෝගීන් කොතිකුත් අහල අහන ලැබෙනවා හිමාලයේ හිමි. එතෙන් පිට ගස් යටම උන්වහන්සේලා ජීවත් වුණේ අර ස්වාභාවික පරිසරය තුල යථාර්ථය අවබෝධ කරගන්න පහසු සමාජයේ අර උලුප්පල පෙන්නන કૃත්‍රිම අස්වාභාවික සමහරට ධර්ම විරෝධී ඒ తත්වය වෙනුවට ස්වභාව ධර්මය තුල නිහඬ පරිසරය තුල තිරිසනුන්ගේ ස්වාභාවික ජීවිතය තුල මුගක් දේවල් කෙනෙකුට ඇති කර මතු කර ගන්න පුළුවන් තමන්ගේ බණ භාවනා ආදියට ඒ වගේම වෙන එකක් තබා අප්‍රමාදයට උපකාර වෙන හැටියට දක්වනවා වනගත බොහෝ විට තනිව ජීවත් වෙන අවස්ථාවේදී ඒ තියෙන ජීවන తත්වය තුල මේවා කල් දාන ඉඩක් නැහැ කියන අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ දක්වා දාල ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරන්න ඊට උපකාර වෙනවා. මේ හේතු නිසා තමයි මේ පිනතුන් කවුරුත් දන්නවා. ඔය සතිපට්ඨාන ආදී ඒ භාවනාව ගැන විශේෂයෙන් සඳහන් වෙන සූත්‍රවල නිරන්තරයෙන්ම සඳහන් වෙනවා. අරඤ්‍යගතෝවා, රුක්ඛ මූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. ඒකට ආරණ්‍යගත කියලා කියන්නේ අන්නේ විදිහට අර වන වනයේට ඇතුල් වීම, රුක්ඛ මූලගත ගහක් මුල ඊළඟට ශුන්‍යාගාර කියලා කියන්නේ පාළු ගෙවල්. පාළු ගෙවල් විනෝදකාමීන්ට සුදුසු තැන් නෙවෙයි. නමුත් අන්න පාළු ගෙවල් අර කියෝ ශුන්‍යාගාර. ඒ වගේම තව පර්වත ගිරි ගුහා වෙන එකක් තියාය පිදුරු මිටි ආයේ විවිධ විවේක ස්ථාන ඒ බඳු තැන් වලට පවා සංඝයා වහන්සේලා විවේක භාවනාවට ගිය බව සඳහන් වෙනවා. අන්නේ විවේක වාසය. මොකද මේ ධර්මයේ ගැඹුරු කොටස් තේරුම් ගැනීමට දැන් ධර්මයේ ප්‍රඥාව ගැන කියනවා නම් ඥානය ගැන කියනවා නම් මේ පින තුන අහලත් ඇති. සුතමය, චින්තාමය, භාවනාමය කියලා ඥාන මට්ටම් තුනක් තිබෙනවා. මේ සුතමය ඥානය සඳහා අධ්‍යයනය පොතපත් කියවීම, පර්‍යාප්තිය කටපාඩම් කර ගැනීම ඒ උපකාර වෙනවා. ඒ තුලින් බුද්ධ වචනේ අඳුන ගන්නවා. කළ යුතු දේ තේරුම් ගන්නවා. ඊළඟට ඒක සාමාන්‍ය වශයෙන් හිතට වැටුණාට මදි. ඒ කියන්නේ සිත යොදන්න ඕන. ඒක හරිය ආකාරව තේරුම් ගන්න. ඒක තුලින් යම් යම් නිගමන වලට එළවෙන්න පුළුවන්. චින්තාමය වශයෙන් ඒකත් යෝනිසෝ මනසිකාර්යය කියලා කියන හරි නුවණින් කළොත් තමයි විකෘත විදියට හිතන්න ගියොත් අර කලින් කිව්ව ආකාරයට సౌందర్యවාදීන් කරන්න වගේ බුද්ධ දේශනාවේ රමණීය කියන වචනය සඳහන් වෙන එක තැන් එකතු කරලා අන්න බුදුරජාන් වහන්සේ මේ සංසාරයේ වටිනාකම පෙන්눔 කරලා තියෙනවා. කවුද මේ අසුභ භාවනාරෝමය මේ විකෘත මානසික தত্ত্ব? දැන් මේ කාලේ එහෙම උගතුන්ගේ ඇතම් ලිපිවල අපිට දකින්න ලැබෙනවා. මේ අසුභ භාවනා පටික්කුල මානසිකාර ආදී විකෘත දේවල් හැටියට නොකළ යුතු දේවල් හැටියට ඒ විදිහට තමයි අය තර්ක ඉදිරිපත් කරනවා. අර රමණීය කියන වචනේ එහෙම නැත්නම් පරිසර වර්ණනා දැකලා. නමුත් අපි කල්පනා කරනවා නුවණින් අර චින්තාවේ ඥාණයත් අපි යොදන්න ඕනේ යෝනිසෝ මනසිකාර කියලා. නුවණින් මෙනෙහි කිරීම. එහෙම නැත්නම් තර්කයට අනුව ගිහිල්ලා තවත් නොයෙකුත් මිත්‍යා මත මිත්‍යා දෘෂ්ටි මුල් කරගෙන වැරදි නිගමනට එළඹෙන්න පුළුවන්. හොඳයි මේ චින්තාවේ ඥාණයෙන් පවා යමක් පිළිබඳව ඒ අවබෝධය ධර්ම සුතමයේ වශයෙන් ලබා ගන්න අවබෝධය යම් කිසි ප්‍රමාණයකට තහවුරු කරගත්තත් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න නම් භාවනාව අවශ්‍ය වෙනවා. භාවනාව කියලා කියන්නේ මේ පිනතුන් දන්නවා බෞද්ධ භාවනාවේ සමත විපස්සනා කියලා දෙපැත්තක් තියෙනවා. විශේෂයෙන්ම සමතය සඳහා සමතය කියලා කියන්නේ හිත සමාධිමත් කර ගැනීම. සමාධිය ගැන හිතනකොට විශේෂයෙන්ම පළවෙනි ධානය ගැන කියනවා සද්ද කණ්ඨකා ඥානාවුත්තා භගවතා. ප්‍රථම ධානය ආදී ධාන මුල් ධානවලදී ශබ්දයේ කණ්ඨකයක්. කණ්ඨ කියලා කටුවක්. ඒකයි අර බුදුරජාන් වහන්සේ අතින් දිත් කිව්වේ දැන් යම් කිසි භික්ෂුන් වහන්සේ ළමක් ගාමන්ත විහාරයේ සමාධියෙන් ඉන්න හැබැයි කවුරුවත් ඇවිල්ලා කඩලා දාන්න පුළුවන් සමාධිය. පහසුවෙන් කැඩෙන්න පුළුවන් සද්ද නිසා. ඒක නිසා යර නිහඬිය ආව ඇති වනපෙදෙස් වලට අතීතයේ ඒ යෝගීන් නිරන්තරයෙන් ඇදුනේ. ඒ වනපෙදෙස් වල ඒ විවේක සුවය නිහඬියාව තිබෙන නිසා. දැන් නම් දන්නවා මේ පින්නතුන් එන්න එන්නම දවල් කාලේ පමණක් නෙවෙයි රෑ කාලේ පවා මහා ගාල ගෝට්ටියක් මැද ජීවිත ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. පැරණි ආරණ්‍ය සේනාසන වලට පවා අර විදි විනෝදකාමීන් ආවේ නැතත් ඒවා සමහර විට ඒවා ආරක්ෂා කරගන්න කියලා කියන්නේ බාහිර උපද්‍රව වලින් ආරක්ෂා කර ගැනීම පමණක් නෙවෙයි ආරණ්‍ය පරිසරය ආරක්ෂා කර ගැනීමත් අවශ්‍ය වෙනවා. ඒවායි ගත කරන සංඝයා වහන්සේලාගේ අර කියාපු විවේක தত্ত্ব ආරක්ෂා කර ගැනීම සඳහා නුවණැති දායක මහතුන් කල්පනා කරන්නට ඕන. අර කියාපු අර නාගිතාමතුරු හිතන විදිහේ ලාභ සත්කාර සිලෝක වලින් නෙවෙයි උපස්ථාන කරන්න තියෙන්නේ. ආරණ්‍ය පරිසරය තුල තියෙන අර බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ භාවනාවට අදාළ ඒ කොටස් ඒ ඒ අංශ ආරක්ෂා වෙන ආකාරයට ඒකේ පෙන්වතුණු ගස් කොළන් පිළිබඳව අවට පරිසරය පිළිබඳව 100ට 100ක් නැතත් තරමක් දුරට කාලානුරූපව කළ හැකි උදව්වක් කළ යුතුව තිබෙනවා ඒ වගේම තමනුත් ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න ඕන මොකද මේ ජීවිතය කෙනෙක් තාම කෙටි අපිට මේ බුද්ධ භාෂිතය බුද්ධ වචනය තේරුම් ගන්න පුළුවන්කම තිබුණත් ඒක ඇතුළට බහින්න අවස්ථාව අපි පතපතා ඉන්නවා ඒක සමාහයට නොලැබෙන්නත් පුළුවන් නමුත් අපේ මට්ටමේ මහාවාණියක් නැතත් ගහක් යටට හරි බෝධීන් වහන්සේ යටට හරි ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඒ බෝධීන් වහන්සේ ඇත්ත වශයෙන් මහා කැලෑවකේ ගයා ශීර්ෂයේ ඒ මැද තිබුණ බෝධීන් වහන්සේ නමුත් Taman එක හිතෙන් හරි මවාගෙන අන්න අර ගහක් මූල අර කියාපු විදියට රුක්ඛ මූල ඒ විදිහට ඒ සංකල්පය අපි ගොඩනගා ගන්න ඕන. මොකද පරිසරය ඊටාත්ම අවශ්‍යයි. දැන් මේ කාලේ පරිසර හිතවාදය ගැන කතා කරනවා. පරිසරය හිතකාමී අය බොහොම ඉන්න බව පේනවා. නමුත් ඒ පරිසරයට තියෙන ආදරේ අන්න අර කියාපු භෞතික මට්ටමිනු යන්නේ ආධ්‍යාත්මික වටින්නේ. ඒකට ආධ්‍යාත්මික මනුෂ්‍යයා තුළ මනසාගේ වටිනාකම තියෙන්නේ. අධ්‍යාත්ම ශක්තිය තුන නම්. ඒ ආධ්‍යාත්මික වටිනාකම් ආරක්ෂා වීමට උපකාර වන පරිසරයයි අපි ඒක ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. ගහකොළ හිටවන්න ඕනේ. ගහකොළ රැක ගන්න ඕනේ. ආරණ්‍යයක් වනයක් ආරක්ෂා කරගන්න ඕනේ. අන්න අර කාරණා නිසා. විවේකයේ කැමති කෙනෙකුට නැත්නම් මිට ඔය ඔය දැව ආදී සොයාගෙන එන ව්‍යාපාරිකයින්, තරවකාරයින් කියන ඒ විද්‍යාවකින් ඒ ආරණ්‍ය ජීවිතවලට ඒ පැත්තෙන් බාධා පැමිණෙනවා. මේව සමාජයේ ප්‍රකට රහස්. ඒ වගේම අර කලින් කියාපු ආකාරයට විනෝදකාමීන් ඒවා ඒවා තිප්පලවල් කරගන්නවා. අර උන්ගේ හමුවන් වල හමුවට කෙලෙස් හමුවන් සඳහා. අන්න ඒ බඳු ඒ ප්‍රවණතාවල් වලින් හැකිතාක් වෙන් වෙලා පැරණි ආරණ්‍ය භූමිය වල ගරුත්වය කුතිකුත්තේ ගම්නියම් ගම් නගර කාලානුරූපව ගොඩ නැගුණු නමුත් මතු වුණු නමුත් ඒ වායේ පෞරාණිකත්වය ගැන හිතලා ඒ පින්නතුන් තරමක් දුරට හරි ඒ වායේ සංඝයා වහන්සේලාගේ විවේකයේ ආරක්ෂා කර දීම ගැන උනන්දු වුණොත් අන්න අර ශාසනීය වටිනා ගුණ ධර්ම ආරක්ෂා කරගන්න උපකාර වෙනවා වගේම තම තමන්ට ඒ තුලින් අවස්ථානුකූලව ඒ ආදර්ශය ආශ්‍රයෙන් තමන්ගේ ජීවිතවලට අර කියාපු සමාධි ගුණ මතු කර ගන්න පුළුවන්. ඉතින් අර කිව්වේ අපි අර සමත ඊළඟට විපස්සනා. ඒක අනුවම යන එක තමයි සමාධිමත් හිතටයි. සමාධින් වික්කවේ භාවේත සමාහිතෝ යථා භූතං පස්සති. මහණෙනි සමාධිය වඩව්. සමාධිමත් වූයේ යථා භූත වශයෙන් ඇති තතු දකි. අන්නේ ඇති තතු තමයි අපි අර කිව්වේ අනිත්‍ය වශයෙන්. අනිත්‍යතාව අනාත්ම ස්වභාවය අසුභ ස්වභාවය ඒ හැම ලෝකයේ තියෙන යථාර්ථයයි යථා ස්වභාවයයි එතකොට ඒක సౌందර්යවාදියට අහුණු වුණත් යෝගාවචරයා ඒ ඒ අවබෝධය දිනු කරගන්නයි උත්සාහවත් වෙන්නේ විදර්ශනාව කියලා කියන්නේ එකයි ලෝකේ ඇතිවීම පක්ෂය විතරක් දකිමින් හෙට උදෑසන ගැන විතරක් හිතමින් තමයි ලෝකයා මේ ප්‍රත්‍යඥ ලෝකයා මේ දිවිල්ල දුවන්නේ. සංසාරේ නැවත නැවතත් මේ සංසාරේ මේරි ගෝරවම යන්නේ. මේ අර ලෝකයේ ඇතිවීම පක්ෂය පිපෙන මල විතරක් පේන්නේ. පරවෙන මලට ඇහැවහ ගන්නවා. නමුත් යන බුදුරජාණන් වහන්සේ මතක් කළ දෙනවා කල්පයක් තුලත් එක මොහොතක් තුලත් දවසක් තුලත් සතියක් තුලත් ওই දෙක බලපවත්වන ඇතිවීම නැතිවීම දෙක කොට ඒක දැකීම තමයි විදර්ශනාව කියලා කියන්නේ. විශේෂ දැකීම. ඒ විශේෂ දැකීමට අර කියාපු විදිහට සමාධිමත් හිතක් අවශ්‍යයි. සමාධිය වැඩෙන්නේ නීවරණ ධර්ම ගෙනේන විතර්ක. ඒ විතර්ක වලට අදාළයි. ඒකටයි අර ගාම සංඥා කියලා කියන්නේ. ගාම සංඥාව. ඒක ධර්මයේ සඳහන් වෙන්නේ නානත්ත් සංඥාවක් හැටියට. නානත්ත් සංඥාව. ගමක් තුල තියෙන නානත්ත් සංඥාව. ගෙදරක් ගියක් තුල ඉන්නකොට ගමක් තුල ඉන්නකොට මේ පින්නතුන් කොතිකුත් දාන්නවා. වෙන එකක් තියා මේ ගෝලීකරණ යුගයේ මේ ගෝලීකරණ යුගයේ තියෙන මහා පටලැවිලි රාශි ඔළුවේ ඇතුලේ තියෙනවා. කොට ඒ වයින් හිත මුදා ගන්න වෙන යම් ප්‍රමාණයකට ධර්ම මාර්ගයේ යන්න නම් ඒකට යම් කිසි බුදුරජාන් වහන්සේ දීලා තියෙන ඒ සමාධි නිමිත්තක් මතු කරගෙන කැලයක් නැත්නම් gedara වත්තේ තියෙන ගහක් යටට හරි ගිහිල්ලා හිතෙන් කැලයක් මවාගෙන එහෙමවත් උත්සාහ කළ යුතුව තිබෙනවා අන්න අර සමාධිය ගොඩනගා ගන්න. අමාරුවෙන් හරි නිහඬ වෙලාවල් බලාගෙන නිහඬියාව තුලයි සමාධියක් වැඩෙන්නේ ඊළඟට ඒ සමාධිමත් සිත තුලින් අර කියාපු ලෝකයේ තියෙන විගඩන් නෙවෙයි නගරයක තියෙන විගඩන් නෙවෙයි අන්න අර විදිහේ නිහඬ ජීවිතයක් ස්වාභාවික පරිසරයක් තුල ආයි හංගන්නේ නැතිව සමාජයේ යථා තත්ත්වය දකින්න පුළුවන් ලෝකයේ යථා තත්ත්වය දකින්න පුළුවන් ඇතිවීම නැතිවීම දෙක ඒනොත් උතන බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පෙන්눔 කරන්නේ මෙච්චර කාලයක් අර සමුදේ පක්ෂය විතරක් දැකපු මේ පුද්ගලයා තුල නිරෝධය ගැන නිවන ගැන. ඒකට ලොකු ඇල්මක්. ඒකටයි අර රති කියලෝ නිබ්බානාභිරති. නිවනට ඇල්මක් ඇති කරගන්නවා. නිරෝධයට ඇල්මක් ඇති කරගන්නවා. මේ සසරින් එළියට එම කියන්නේ නිස්සරණය. සංසරණය වෙනුවට නිස්සරණය. අන්න එතකොට නිස්සරණය සඳහා නරකියාපු විදියට සමාධිමත් හිතක් ඇති කරගෙන ඊළඟට නිහඬ පරිසරය තුළම අර ස්වාභාවික ඒ ගස්කොළන් ආදී පැවැත්ම ගැන හිතලා බලලා අපේ මේ ශරීරයත් මේ නොයෙකුත් කවල පොලා විය පැහැදම් කරලා කවල පොලා හදගත් හදාගත්තු මේ ශරීරයත් යම් දවසක මේ ගස් කොළන් වලට පූර වෙනව නේද මේ ගස් කොළන් හැදිලා තියෙන්නේත් ඒ වගේම දි รา ගෙන ගිහිච්ච දිරලා පොළවට එකතු වුණු ශරීර තුලින් නේද ඒවට පූර වෙච්ච ඒවා නේද ඊළා අන්න ධාතු හතරේ සමානත්වය පිටත තියෙන ධාතු හතරත් පඨවි ආපෝ තේජෝ ආයෝ මේ ශරීරය අපි මේ ආදරෙන් රැක ගන්න රැක බලා ගන්න. කය තුල තියෙන මේ පින්නතුන් අහලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර කෙස්ලොම්නියා දත්ත ආදී ඒවා ඒ පඨවි ධාතුවට අයිති බවත් මල මුත්‍ර කියලා ආදී ආපෝ ධාතුවට අයිති බවත් ඊළඟට වායෝ ධාතුව මේ ආස්වාස් ප්‍රස්වාස ආදී ශරීරයේ තියෙන උෂ්ණත්වය ඒවා තේජෝ ධාතු ඔය විදිහට අන්න ශරීරයේ තියෙන ධාතු හතරත් බාහිර ලෝකයේ අර ගස් කොළන් වල ගිරිහෙල් වල ගංගා වල තියෙන 13 අතර. ඕවා ඒකයි යන්න අර තාලපුට ආදී තෙරුන් වහන්සේ කවදානම් මම මේ පංචස්කන්ධයත් බාහිර ගහකොනොත් සමව තුලණය කරම්ද? සමව කිරා බලම්ද? දැන් ඒක සමව නෙවෙයිනේ. අපි ඒ ගස් කොළන් වලට දෙන අයිතිය දෙන ජීවත් වෙන අයිතියක්වත් දෙන්නේ නැහැ. ගස් කොළන් කියන්නේ සිත් පිට නැති අන්දමින් ගස් කොළන් වලට සිත් පිට නැති තමයි. නමුත් ඒවටත් සිත් පිට නැති අන්දමින් විනාශ කරමින් ඒ අවට තිබෙන ස්වභාව ධර්මී ලෝකයට කියන සමහර විට ද්වේෂයකින් වගේ ක්‍රියා කරනවා ඒ වගේ අනුකම්පාවක් නැතුව. ඉතින් අන්න ඒ වෙනුවට කල්පනා කරනවා නම් එතන තියෙන්නේත් මෙතන තියෙනෙත් එකයි මේවා මේ ශරීරය පවා රැකගත්තු ශරීරය පවා යම් දවසක පෝර බවට පත් වෙනවා. ඒ හැරෙන්න වෙන 아무තු දෙයක් නැහැ. ඉතින් ඒ විදිහට නිහතමානීව මේ විදිහට කල්පනා කරලා ඒව තුලින් පවා විදර්ශනාමතු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ආරණ්‍ය පරිසරයක ගස් කොළන් වගේම අනිත් ඒ පවතින දේවල් විදර්ශනායසට හසු වෙනකොට සාමාන්‍ය ලෝකයට නොපෙනෙන පොත් වලින් සොයාගන්න බැරි මහා ගැඹුරු දර්ශන ඒ අතීතේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට ඇතැම් විට යෝගීන් අතීත යෝගීන්ට පවා ඒ ඍෂිවරුන්ට පවා ඒ අවබෝධය ලබා දුන්නේ අන්න අවට පරිසරය. අපි එතකොට අන්න දැන් මේක අපි මාතෘකා වශයෙන් කිව්වේ නැතත් මේකත් එක්තරා විදියක පරිසර හිතකාමී දේශනාවක් හැටියට සැලකුවට කමන්නේ නමුත් අර ලෝකයා හිතනවන්ද මේ පරිසර හිතේම නෙවෙයි මෙතන ඊට වඩා වටිනා අර්ථයක් ප්‍රකායික භෞතික පරිසරය රැක ගැනීම පමණක් නෙවෙයි හුස්ම ගන්න පුළුවන් වුණ පමණට අපේ ජීවිතයක් රැකුණයි කියලා කියන්න බෑ ඒ හුස්ම ගන්න මොකටද කියලා අපි හිතන්න ඕන. අවුරුදු 100ක් හොඳ වාතාවරණ ඇති පරිසරයක හොඳට හුස්ම අරගෙන ජීවත් වුණත් ඇති වැඩක් නැහැ. ඒ ජීවිතයෙන් අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ඒ පරමාර්ථ ධර්ම ඉෂ්ට කරගන්න බැරි වුණා නේද? එතකොට අන්න මේ විදිහට කල්පනා කරලා අපි මේ බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාව තුළ ඇයි මේ රමණීයානි අරඤ්ඤානි යත්තන රමතී ජනෝ සාමාන්‍ය ලෝකයා. ඒ විවේකයට සුදුසු පරිසර ගැන අල්මක් නැහැ. ඒ වෙනුවට කාම සුඛය සොයාගෙන ඊවට වදින්. නමුත් අන්න අතීත යෝගීන් ඒ වගේම බුදුපසේ බුදුමහතන් හතන් වහන්සේලා වනාන්තරයක් තුල ඒ ආධ්‍යාත්මික ඉහළම මට්ටමට පවා පැමිණියා. ඒකට අපි ගහක් දහක් කොලක් දිහා වනයක් තුල දිහා බලනකොට අපි තේරුම් ගන්න ඕනේ ඒක තුල අපේ අධ්‍යාත්මය ඇති වටිනාම කොටස් මතු කරගන්න හොඳ පරිසරයක් මේ තියෙන්නේ. ඒක අපි ආරක්ෂා කරනවා වගේම අපි එනුත් අකිපමණ ප්‍රයෝජනවත් ගන්න ඕන. මොකද මේ සංසාරය කියලා කියන්නේ නිරන්තරයෙන් අපි කවුද බුදුරජාණන් වහන්සේ නිකුත් ඔය දේශනාවල ප්‍රකාශ කරලා තිබෙනවා. අපි ඇතැම් විට බාහිර ලෝකයේ දිහා බලලා ඔය පුරාවිද්‍යාත්මකවත් තව නානාවිද භෞතික මැනීම් ක්‍රම වලිනුත් අපි මේ සමහර විට ගල් පර්වතයක කන්දක පස්වල වයස අපි සොයන සමහර විට වර්ෂ කෙල කෝටි ගණන් පැරණි දහස් ගණන් පැරණි ඒවා පිළිබඳ යම් යම් ප්‍රමිති ඒවා මැනීම් ගැන පර්යේෂණ පවත්වනවා මේ පොළවේ පැරණි බව ගැන ගල් පර්වතවල පැරණි බව ගැන නමුත් ඒක ටිකකටවත් හිතන්නේ නැහැ. ඒ සා කාලයක් සමහර විට බුද්ධ වචනෙන් කියනවා නම් කල්ප කල්ප කෝටි ගණන. දැන් මේ කාලේ ඉතින් වෙන නිකුත් ඉලක්කම් මාස් දෙයෙන් පැරණි දේවල් වල පෞරාණික දේවල් වල වයස මනිනවා. නමුත් එපමණකින් සීමාවට සෑහීමකටපත් වෙන්නේ නැතුව ඒ සා දීර්ඝ කාලයක් ඒ වයින් අපිට නිදර්ශනය කරන තරම් දීර්ඝ කාලයක් තුල මේ මහ පොළොව වැඩුණා නම් මේ ගල් පර්වත වැඩුණා නම් මේ කඳු හෙල් ගංගා ඒ තරම් දීර්ඝ කාලයක් වැඩුණා නම් ඊ අතරතුර අපි කොයි තරම් අවස්ථා කී වාරයක් මිනිසෙන් හැටියට පමණක් නෙවෙයි තිරිසනුන් හැටියට ප්‍රේතයින් හැටියට යක්ෂයින් හැටියට නිරි සතුන් හැටියට මේ සංසාරේ උපදින්නේ නැද්ද කියලා හිතන්න. අන්න එතකොට ඒකත් පරිසරය පිළිබඳව අපි මහා ගල් පර්වතයක් දැකලා අර කියාපු විද්‍යාඥයෙකුට සමහර විට කියන්න පුළුවන් මේ ගල් පර්වතයක් බවට මේ හයි වෙන මේ සකස් වුණු මේ තරම් කාලයක් අවුරුදු කෝටි ගණනක් ගියා කියලා එතනින් නවතින්න පුළුවන්. නමුත් අපි කල්පනා කරනවා ඒක අපතුලට විහිදුවලා. ඒ ගල් පර්වතයට විඥානයක් නැහැ. ඒක වැඩුණා තමයි. නමුත් ඒ කාල පරාසය තුල බුද්ධ වචනය සත් වෙනවා. අපි අනන්ත කාලයක් සංසාරයේ ඉපදෙමින් මොනවද කළේ? ඒක බුදුරජාණන් වහන්සේගේ වචනේ කියන්නේ කටසිවඩ්ඩිත. සොහොන් වැඩුවා. සොහොන් වැඩුවා. තවත් විදිහකින් කියනවා නම් ඇට සැකිලි වැඩුවා. ඒ වගේම ඒක සම්පින්ඩණය කළ තමයි ආයිත් වෙනවා නම් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍යයට මේ සම්පින්ඩණය කළා. ඒ ඔක්කොගෙම බාහිර ලෝකයේ ඒ තියෙන අනිත්‍යතාව ඒ වගේම අර කියාපු විපර්යාස විපරිණාම ආදී ඒ වගේම අභ්‍යන්තර ආධ්‍යාත්මික ලෝකයේ අභ්‍යන්තර ලෝකයේ ඇති විපර්යාස රාශිය ඒ හැම එකක්ම එකතු කරලයි බුදුරජාන් වහන්සේ එක වචනයකට දැම්මේ දුක්ඛ කියලා සිංහලෙන් කියනවා නම් අකුරු දෙකයි දුක ඒකට අපිට තේරුම් ගන්න තියෙන්නේ අපි අධ්‍යයනය කරන අධ්‍යයනය කරන්න තියෙන්නේ වටහා ගන්න ඕන වටහා ගන්න තියෙන්නේ ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕන ප්‍රත්‍යක්ෂ කර ගන්න තියෙන්නේ අන්නේ කියනකෝ දුකක් දුක තේරෙනවා කියලා අපි කවුරුත් කියනවා. නමුත් අර පරිඥා කියලා කියන පූර්ණ අවබෝධය නැහැ. එතකොට දුක පිළිබඳ පූර්ණ අවබෝධය එනකොට ඒකම ඊට යටින් තියෙන තණ්හා තේරුම් ගත්තා වෙනවා. ඒ තණ්හාව සම්පූර්ණයෙන් අවබෝධ වෙනකොට ඒ අවබෝධ කර ගැනීම ඒක අවබෝධ නෙවෙයි එතනදීලාට තණ්හාව ඉවත් කිරීම කළ යුතු එකක් හැටියට අපි දන්නවා කවුරුත් දුක්ඛම් පරිඤ්ඤයන් දුක තේරුම් ගන්න ඕන. එයාට තියෙන තණ්හාව මතුවෙන මතුවෙන අවස්ථාවල් ඉවත් කරන්න ඕනේ. ඉවත් කළා ඉවරනකොට අන්න එතනම තියෙන එතකොට තණ්හා නිරෝධය කියලා කියන තණ්හක්ෂය කියලා කියන නිවන, ඒ නිවීම ඒ නිවීමට මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට අන්න ඒක අපි චතුරාර්ය සත්‍ය තුල මේ ඔක්කොම තියෙනවා. අපි මේ ලෝකේ ඥාන සම්භාරය වැඩෙනවා බලන් ඉන්නවා. අර කියාපු ගෝලීකරණ ආදී තුලින් මේ ඔක්කොම විද්‍යාඥයින් අපිට මේව හෙලි කරලා දෙනකන් අපි බලාගෙන ඉන්නවා. නමුත් විද්‍යාව නෙමෙයි අපිට දැන් මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළ මන්නේ ලෝකයා මේ අවිද්‍යාව තුලයි ඉන්නේ අන්න බුදු කෙනෙක් මතු කරලා දුන්නේ අර විද්‍යාවයි ඒකමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය තුල තියෙන්නේ අපි එතකොට ඒක අවබෝධ කරගන්නයි අපි උත්සාහ කරන්න ඕනේ ඒකට අපි පුද්ගලයන් වශයෙන් කල්පනා කරත් පිරිසක් හැටියට කල්පනා කළත් තම තමන්මයි ඒක කරගත යුත්තේ ඒකට උපකාර වෙන දේවල් තමයි අර කියාපු විවේක තුන කාය විවේක චිත්ත විවේක, උපදි විවේක. ඉතින් කායික පරිසරය තුල කොයිතරම් සමාජයේ හිටියත් ඉඳ හිටලවත් විවේකයක් සොයාගෙන හුස්ම ගන්නවත් ඉඩක් සොයාගෙන භාවනාවට නැඹුරු වෙන්න ඕන. ඊළඟට ඒ තුලින් ඊළඟට උත්සාහවත් වෙලා මේ කාලේව බෑයි කියලා හිතන්නේ නැතුව අන්න අර සිත සමාධිමත් කරගන්න යම් උත්සාහයක් දරන්න ඕනේ එදිනදා ජීවිතය තුළ භාවනා කර්මස්ථානයක් ආශ්‍රය කරමින් ඇසුරු කරමින් තමන්ගේ යාළුවෙක් වගේ ආසේවිත භාවිත බහුලීකරවති කියන වචනයට අනුව අර ලෝකේ යන රැල්ලට ඒ වායේ ක්‍රමක්‍රමයෙන් ධර්මයට නැඹුරු වෙනකොට ඒ රැල්ලේ කොටස් ඉබේටම අතහැරෙනවා ඒ වායේ නීරස බව නිස්සාර බව යෝගාවචරයට වැටහෙනවා ඒ වයින් ඉවත් වෙමින් ගිහිල්ලා ක්‍රමක්‍රමයෙන් වටිනාදී ඔස්සේ ගිහිල්ලා අන්න සිත යම් ප්‍රමාණයකට සමාධිමත් වෙනකොටයි ධර්මයේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒකට ඒ ජීවිත මට්ටමට එන්නයි මේ පින්නතුන් පොහේ දවසකට හෝ Tamange ගෙදර දොරවල් වලින් ඉවත් වෙලා මේ වටිනා දවස්වල අර වටිනා සීලයක්, උපෝසත සීලයක් සමාදන් වෙලා අරහතන් වහන්සේලාගේ ජීවිතයට අනුරූපව අද දවසේවත් ගත කරනවා කියලා ඒ උත්සාහය ඒකටම අනුරූපව ඊළඟට ඒ ශීලය උපකාර කරගෙන වෙනදට වඩා උත්සාහවත්ව තමන්ගේ බණ භාවනා කරන්න නැtei කියලා අපි හිතනවා අද දවසේ. එතකොට ඒකටම ඊළඟට විදර්ශනාත්මකව ඒ වායේ සමාධිමත් සිතෙන් ගත යුතු ප්‍රයෝජන ගැනීමටයි අපේ මේ ධර්ම දේශනාව අපි මේ නිරන්තරයෙන් පවත්වන්නේ සවස් වරුවේ. එතකොට මේනොත් මේ අද දේශනා කළ ධර්ම දේශන මේ ඉදිරිපත් කළ ධර්ම දේශනාව තුළින් අන්න අර බුදුරජාන් වහන්සේ ලෝකයාට ඉදිරිපත් කළ අර සාර ධර්ම අඳුන ගැනීම පමණක් නෙවෙයි ඒ අනුව ජීවත් වීමට අපේ පරිසරය උපකාර කරගත යුතු අන්දමත් මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති. ඉතින් අද මේ මෙතෙක් මේ පින්නතුන් තමන් රැක සීලෙන් කළ භාවනාවෙන් මේ අසූපණෙන් යම් කුසල ශක්තියක් මතු කරගත්තා නම් ඒක සුමල ශක්තිය උපකාර කරගෙන තම තමන් කරන බණ භාවනාවට බාධක තම දුරීගත කරගෙන උපකාර කරගෙන ළඟා කරගෙන හැකි තාක් ඉක්මනින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බලපති වේදීන් මේ සංසාර ගමන කියලා වරතුම මා මහ නිවන සැනසෙන්න මේ කුසල හේතු ආසනාදී ප්‍රාර්ථනා කරගන්න අතර අවිචේසිත අකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මේ බඳු මේ ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණය මේ කුසලයක් අනුමෝදන් වෙන්න කැමති නම් ඒ අනුමෝදන් වීම තුලින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් මා මහ නිවන සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා එත්තාවතා චම්භී සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආපාසට්ඨා චුම්මට්ඨා දීවානාගා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 පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.